කවුරුවත් නැහැ කවුරුවත් නැහැ එගොඩට යන්නට එගොඩට යන්නට ඉරගල වැටිලා යුර දෙපැත්තේ අඳුර ගලනවා මරුව ඇතුලට ලන්තෑරුමකෝ ඔහෙතිබුණාවේ කවුරුවත් නැහැ කවුරුවත් නැහැ හවසම පාලම හැදුනා පාලම් මූලේ එන හඬ ඇසුනා කිරල කැලෑවේ කුරුළු කොබෙයියන් ගම හැරදා යන්න ගිහින් කවුරුවත් නැහැ කවුරුවත් නැහැ එගොඩට යන්නට එගොඩට යන්නට තැඟිලි අබලට ගෙවුණා ගෙනියන්නට බැරි මහබර තිබුණා මෙතුවක් නොමගිය බර අද දවසේ මට හිනහිගෙන යනවාවාගේ කවුරුවත් නැහැ කවුරු වත් නැහැ එගොඩට යන්නට එගොඩට යන්නට ඉරගල වැටිලා යුර දෙපැත්තේ අඳුර ගලනවා පාරුව ඇතුළට ලන්තෑරුමකෝ ඔහෙ තිබුණාවේ कौरवत न है कौरवत है